මගෙන් අහන්න දෙයක් නැති ප්‍රශ්නයක් ලියලා දෙනවා කාටත් බොහොම වැඩි ප්‍රයෝජනයක් තියෙන හින්දා මේක අපි කියමු. මෙවැනි වැඩසටහන් වලට සහභාගී ධර්මය අසන විට සසර බිය ඇති වී කෙසේ හෝ සසරින් එතර වෙමි යන සිතුවිල්ල ඇති වී බලවත් උත්සාහයකින් ක්‍රියා කිරීමට පෙළඹීමක් ඇති වේ. නමුත් දින කිහිපයකදී නිවසේ වැඩ හා රැකියාවේ කටයුතු අතර මෙන් බලවත් උත්සාහය ක්‍රමයෙන් අඩුවේ. මෙසේ වීමට හේතුව කුමක්ද මේ தත්ත්වයෙන් මිදෙන්නේ කෙසේද? කාට තියෙන ප්‍රශ්නද නැද්ද? ඉස්සෙල්ලා මම අහනකොට නම් කිව්වේ නැහැ. නේද? ඔව් මේක තමයි මේ අතන්ට විතරක් නෙවෙයි පින්නන්නේ අපිට උනත් එච්චර තමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? නේද? තමන්ව ධර්මයෙන් ඈත් වෙනවා. ඒකින්දයි බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍ර ශාසනය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මොකද කරන්නේ? ඊළඟට කල්යාණ මිත්‍රයා නැති කල්හි කුමක් කරන්න ඕනද? කලින් දැනගත්ත දෙයක් තියෙනවා නම් නේද? මෙනෙහි කරන්න ඕනේ ඉවරක් නැතුව මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත අහන්න ඕනේ. අද කාලේ ඉස්සරට වැඩි පහසුයි. නේද? ඉස්සර නම් මොකද කරන්නේ? ධර්මය නේද මතක තියාගන්න ඕනේ. ලියාගන්නවත් පුළුවන්කමක් තිබෙන්නේ. දැන් ලියාගන්න නෙවෙයි ඕනනම් නේද? පටිගත කරගන්නත් පුළුවන්. පටිගත කරගන්නත් පුළුවන්. ඉතින් සැරෙන් සැරේ සැරෙන් සැරේ අහන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකද ධර්ම මානසිකාරයේ වැටෙන්න දෙන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරමින්, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් මේක තමයි මේ තමයි හරිම ප්‍රශ්නේ. මේක තමයි නියම ප්‍රශ්නේ. මේක තමයි ඇත්ත తත්ත්වය. නේද? මේකට තමයි පිළියම් යොදන්නම ඕනේ. මේකට පිළියම් යෙදුවේ නැත්නම් හරියන්නේම නැහැ. ඒකයි මම කිව්ව බොහොම වටින ප්‍රශ්නයක් කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නුවණින් මෙනෙහි කරමින් ජීවත් වන විට ඒවා සමග එක්ව සිටීමේදී රඟපාමින් පමණයි ඉඳ වෙන්නේ. එවිට ජීවිතයේ විඳීමක් හෝ විඳවීමක් නැතුව සිටිය හැක. එහෙත් එවිට ජීවිතය යනු රංගපෑමක් බවට පත් වේ. ඒවට බැඳීමෙන් ජීවත් වුවොත් අනිවාර්යයෙන්ම ඒ වගේ අනිත්‍ය ස්වභාවය නිසා දුකට පත් වේ. ජීවිතේ පුරාවට රංගපෑමින් ජීවත් වීමට නම් ජීවත් වෙන්නේ මොකටද? ඒක වෙහෙස කරයි. අනුකම්පාවෙන් පහදා දෙන්න කියනවා. අන්න ඒ රංගපෑම අයින් කරගන්න තමයි ඕනේ. නේද? හැම වෙලෙම අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි කියලා කියනවා. හැබැයි කෝපයක් බිඳුනත් අඬනවා. නේද? සිහි වටනයක් ගන්නොත් හොඳටම අඬනවා. හැබැයි අනිත්‍යයි කියනවා. නේද? ඉතින් මේ මොකක්ද මේ රඟපෑම සහ මොකක්ද මේ අන්න මේ ගෙවන ජීවිතයේ රඟපෑම කියලා කියන්නේ බොරුවක් කියන එකයි. රඟපෑම කියන්නේ බොරුවක් කියන එකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංස්කාරය ගැන මම හිතමින් ජීවත් වෙනකොට ඒක මට දැනෙන්නේ නම් බොරුවක් විදියට. නේද? ඒ මොකද ඒක බොරුවක් විදියට දැනෙනවා කියලා මම මේ කියන්නේ ඇත්තටම ඒවත් එක්ක මම ජීවත් වෙනවා. මම මගේ නෑ කියලා ගොඩ මේ මම මගේ තියනවා කියලා දැනෙනවා. නේද? ඒකින්ද මේ මොකද්ද මේ අහන ප්‍රශ්නේ මට තේරෙන විදිහට මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ කවදද? රංගපෑම ඉවරෙච්ච දවසට. කවදද රංගපෑම ඉවර වෙන්නේ? ඇත්ත හෙලිදරව් වෙච්ච දවසට ඇත්ත හෙලිදරව් වෙච්ච දවසට ඒ රංගපෑම ඉවරයි. හරි. එහෙනම් ඇත්ත හෙලිදරව් කරගන්න එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම හැඟීම රංගපෑමක් වෙන්නේ නැහැ. මේ ජීවිත කාලයේදීම රංගපෑම නවත්තන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීමයි කරන්න ඕනේ. එතකොට ඒක රංගපෑමක් වෙන්නෙම රංගපෑම දිහා හරියටම බැලුවොත්. රංගපෑම දිහා හරියටම බැලුවොත් ඇත්ත පේනවද නැද්ද? ටෙලි නාට්‍යයක් දිහා හරියටම බැලුවොත් ඒක ටෙලි නාට්‍ය ඒක ඒකෙන් නේද ලැබෙන වින්දනයක් ලබා ගන්න බැරි වෙනවා. తాවකාලිකව ලබන වින්දනයක් ලබන්න බැරි වෙනවා. ඇයි? හරියටම බලලා ඒක. සමහර අය ඒක හරියටම බලනවා කියනකොට ඒකේ තියෙන කතාව විඳිනවා කියලා හිතනවා. හරියට බැලුවොත් මොකද වෙන්නේ? මේක රංගපෑමක් බව අවබෝධ වෙනවා. අවබෝධ වුණා නම් ඒක ඒකේ කිසිම වැඩක් වෙන්නේ නැති වෙනවා. එහෙනම් මේ ලෝකය දිහා හරියටම දැක්ක කෙනාට ඒ චිත්ත સંතාණයෙන්ම ඒක ඒක රංගපෑමක් කියන අදහස නැති වෙනවා. එහෙනම් දැනෙනවා නම් රංගපෑමක් විදිහට දැනෙනවා කියලා මේක ජීවත් වෙන්නේ කුමකටද කියලා අහනවා. ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. රඟපෑමින් ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. ඇයි මොකද හේතුව? රඟපෑම ඉවර කිරීම සඳහා ජීවත් වෙන්න ඕන. නේද? රඟපෑම ඉවර වෙන්නේ කවදද? ඇත්ත අවබෝධ කරගත්ත දවසට. ආයෙ වගේම ප්‍රශ්නයක් තවත් පැකේලා තිනවා. සිහි වටන බිඳී යන විට යලි සිත ප්‍රകൃති tattweට පත් කර ගැනීමට වැඩි යුත්තේ මරණානුස්සතියද මේ සියලු කමඨහන් සිහිවටන බිඳින්න තමයි සියලු සිහිවටන බිඳින්නටයි මේ මේ සියලු කමඨහන් ඒකට තමයි අනිත්‍ය වශයෙන් බැලුවත් අනාත්ම සිහිවටනේ අනාත්ම ස්වභාවය තියෙනවා සිහිවටනේ අනිත්‍ය ස්වභාවය තියෙනවා දුක්ඛ ස්වභාවය තියෙනවා නේද එහෙනම් මේ අපි කතා කරන සියලු කමඨහන් මොකටද සිහිවටන බිඳීමේදී ඇති වෙන වේදනාවල් නැති කර ගැනීම සඳහා කලින්ම බිඳලා දාන්නයි හදන්නේ. ආයතන භාවනා තුළින් වැඩෙන්නේ අනාත්ම සංඥාවද අනාත්ම සංඥාව මෙනෙහි කරන විට ආයතන භාවනාව වැඩිම කළොත් ඒ නිවැරදි අපි මේ අනාත්ම සංඥාව ගැන සම්පූර්ණයෙන් දැන් කතා කරනවා වෙලාව ටිකක් මදි වෙයිද කියලා සැකයක් තියෙනවා එහෙනම් අපි ඊළඟ දවසේ හරි කතා කරනවා නමුත් දැන් අපි සාකච්ඡා කරද්දී මේ ප්‍රශ්නේ සඳහලා යයි ඔව් මරණානුසතිය කතා කරපු මේ මරණාසන්න මොහොතේදී ඇති වෙන සිතුවිලි ගැන අපි මං හිතන්නේ ඒක දැන් ඕනේ නැහැ. හඳහම් බැලීම කේන්දර පොරොන්දම් හෝරාව යන කරුණු සීලබ්බත පරාමාසයන්ට අයිති වෙනවාද නැහැ සීලබ්බත පරාමාස කියලා කියන්නේ යම්කිසි සීල වෘත සමාදන් වෙනවා ඒකෙන් විමුක්තිය ලැබෙනවා කියලා හිතාගෙන සීල වෘතය බෝ උත කුක්කුර වෘත වගේ ඒ වගේ වෘත සමාදන් වෙනවා ඒ සමාදන් වෙලා ඒවා ඒ වාගේ විමුක්තිය ලැබෙනවා කියලා හඳහන් බැලීමේදී සීලය සමාදන් වීමක් වෙන්නේ ඒවා සම්මිය දෘෂ්ටියට බාධා වෙන කරුණු වැරදි කරුණු බණ ඇසීමේදී ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩේද බණ ඇසීමේදී ඒ අසන ආකාරය අනුව තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙන එක විමුක්ත ආයතනයක් බවට පත් වෙනවා ඒ කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙනවා කියලා කියන්නේ පැහැදිලිවම ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙන එක වතාවයි මාර්ගයම තමන් තුළ වැඩෙන්නේ එකව තව ඒක වැඩිම සෝවන් වෙනවා. ඊට මෙහා තියෙන ධර්මතාව තමයි නේද? ඒක අපැහැදිලි වුණාද මන්ද එහෙම කියද්දි? නේද? මාර්ගය වැඩෙනවා. මාර්ගය වැඩෙනවා කියලා කියන්නේ මාර්ගයට අදාළ පූර්ව කර්ම අපි ළඟ වැඩිලා මාර්ගය වැඩෙනවා කියලා කියන්නේ නේද? මාර්ග අවස්ථාව ඒ කියන්නේ ඵල අවස්ථාවට මෙහා පහළ වෙන සිත. එතකොට බණ අහන වෙලාවක ඒක වෙන්න පුළුවන්. හරිද? ඒක වෙන්න පුළුවන් කාටද? ඒක තියෙනවා ආර්ථ පරිසංවේදීව ධම්ම පරිසංවේදීව ධර්මය ශ්‍රවණය කරන කෙනා කියලා. හරිකාන්ත සීලේදී නොකඩෙන්නේ ආනන්තරිය අකුසල කර්ම පමණක් නෑ නෑ පංචිල් කැඩෙන්නේ නෑ. හොඳයි. දැන් අපිට තියෙන කමටහනට යන්නයි මතන විනාඩි 5කටත් වැඩි අඩු කාලයක් අවශ්‍යයි විතරක් වතුර ටිකක් බීලා අසරක් ඉඳ ගන්න කමටහන සාකච්ඡා කරන්න තියෙනවා. අපි උදේ උදෑසන මෙනෙහි කරා තමන්ගේ කය තමන්ගේ සිත ඔව් කවුරු මොනවා හරි කිව්වද හොඳයි උදෑසන මෙනෙහි කරා තමන්ගේ කය තමන්ගේ සිත තමන්ගේ පාලනයකින් තොරව නැත්තම් නවත්ත ගන්න පවත්ත ගන්න කැමති විදිහට වැඩ කරන්නේ නැහැ කියලා නේද? කය දිහා අපි බැලුවේ කොහොමද? ස්වરૂපය සහ ක්‍රියාකාරීත්වය වශයෙන් සිතෙහි තියෙන ක්‍රියාකාරීත්වය වශයෙන් බැලුවා නේද බැලුවා කියලා කියන්නේ මෙනෙහි කරා පරික්ෂා කරා පිරික්සුවා එතකොට අපිට හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා මේක මට ඕන නැහැ විදිහට තියෙන එක නෙවෙයි කියලා හොඳයි ඒ කියන්නේ ඒකෙන් එක තේරුමක් තියෙනවා නේද මේ බලන්න මේකෙන් ප්‍රශ්නයක් විසඳෙන හැටි මෙන්න මේ තරමටම අපිට මේක වර්ධනය කරගන්න පුළුවන් කියලා මම කියනවා මේ ස්ථානයට මම එකතු කරන් එනවා පිළිකාවක් හැදිච්ච තරුණ අවුරුදු 19ක 20ක විතර ළමයි. ඇවිල්ලා මේ අය ඉදිරියට පෙන්නලා මෙහෙමයි කියලා කිව්වොත් මොනව හිතේද? වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ කියලා එන්න කලින් කියනවා. කියලා ඇවිල්ලා පෙන්නුවාම මොනව හිතේද? අනේ අපේ වෙච්ච දේ නේද මේ මෙච්චර හොඳ ළමයාට නේද කොච්චර නේද කියලා ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අම්මව හෝ තාත්තව ඝාතනය කරපු පහුගිය කාලේ එනේ ඒ වයසේම දරුවෙක් තමගේ තාත්තව ඝාතනය කළා මට මතක හැටියට. ඒ තාත්තව ඝාතනය කරපු ළමයා මෙතෙන්ට එක්කන් ආවොත්. අම්මව ඝාතනය කරපු ළමයා මෙතෙන්ට එක්කන් ආවොත් තරහක් එනවා නේද? චුට්ටක් යන ගමන් කොනිත් එකගෙන හරියන්න පුළුවන් නම් හොඳයි වගේ අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒ දෙවණියට එක් කරගෙන එන අම්මව හෝ තාත්තව ඝාතනය කරපු දරුවා දිහා දරුවාව දකිනකොට අර පිළිකාව හැදිච්ච ළමයාට වැඩි ඊට වඩා අනුකම්පාවක් Tamange හිතේ ඇති වෙනවා නම් අනාත්ම සංඥාව හරියට වර්ධනය කරගත්ත කෙනෙකුට අන්නේ මානසිකත්වයට එන්න පුළුවන්. ඔය දැන් අපි උදේ කරපු කමටහනේ මේ මානසිකත්වයට එන්න පුළුවන්. අර සම්පූර්ණ චක්කුන් අනත්තාව වශයෙන් වෙනම මෙනෙහි කරන්නත් ඉස්සෙල්ලා. හරිද? දැන් මම යනවා ඔය අම්මා අම්මා අම්මව ඝාතනය කරපු දරුවාට සිද්ධ වෙච්ච සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කරන්න වෙලාව යයි. නමුත් මේක හරියට තේරුම් ගන්න ඕන හින්දා. අම්මව ඝාතනය කරපු මේ දරුවා ඒ අම්මව ඝාතනය කරේ වෙන මොකටද නෙවෙයි තමන්ගේ හිතවත් ගැහැණු ළමයාට තෑගි අරන් දෙන්න සල්ලි දුන්නේ නැහැ කියලා. දැන් මම තවත් තරහ යනවද නැද්ද? තවත් කේන්ති යනවද? පේනව නේද කියලා. හරි. දැන් එතකොට මේ සිංහල අලුත් අවුරුද්දට බඩු ගන්න නේද? මේ ඇඳුමක් අරන් දෙන්න ඕන වෙලා ඒක අරන් දී ගන්න විදියක් නැතුව තමයි මේක උනේ. ඇත්තටම මේ අවස්ථාව ගැන හිතලා බැලුවොත් ඒ ළමයා ගැන නැත්නම් තාත්තව ඝාතනය කරපු එක්කෙනා ඝාතනය කරලා දෙන්නේ තමන්ගේ අම්මට ගහලා ගහන එක නවත්ත ගන්න ඒ දරුවා කාලයක් උත්සාහ කරලා තිබ්බා බැරිම වෙලා එක දවසක තමයි මේ ආනන්තරී පාප කර්මය සිද්ධ කරගත්තේ. ඇත්තටම කියන්න බලන්න අපි හිතමු අපිට එක භවයක කොයි හරි භවයකදී අපිට ඉන්න අපේ දැන් මේ භවයේදී කියලා හිතනකොට හිතන්නකො මේ භවයේ අපි තරුණ කාලේ ගොඩක් තරුණ කාලේ කියලා හිතන්නේ. ඒ වගේ කාලෙකදී අහිංසක වෙ ඉන්න තමන්ගේ අම්මට හැමදාම ඇවිල්ලා තාත්තා තරවටු කරන්න, ගහන්න, රිදවන්න හරියට අසාධාරණ විදිහට සලකන්න පටන් ගත්තොත් යම් හේකින් කොහොමත්ම බේරන්න බැරි නම් එක අවස්ථාවක අපි හිතමුකෝ අපි යනකොට බිම දාගෙන නේද මොකක් හරි පිහියකුත් අරගෙන ඒ විදිහට මහා හිංසාවක් කරනවා නම් සමහර විට අනිත් පැත්ත හැරිලා පාරවල් දෙක තුනක් තාත්තට ඔළුවට හරි පොල්ලක් අරන් ගහලා අම්මා බේරගන්න සිද්ධ වෙන මට්ටමකට හිත යන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? ඒ වෙලාවට පාලනය කරගන්න පුළුවන් වේද? බැරි වෙලාවකවත් එහෙම දෙයක් වුණොත් එක භවයකදී මේ භවයේදී අපේ අතින්. කියන්නේ එහෙම දෙයක් අපේ අතින් වෙන්න තියෙන ඉරකඩක් තිබුණා තියෙනවා නේද? එහෙම දෙයක් වුණා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක පසුව පිරිමි ළමයා මොකද කරේ හැන්දෑවේ කෝච්චියට පැනලා තාත්තව ඝාතනය කරලා හැන්දෑවේ කෝච්චියට පැනලා නේද? එතකොට අජාසත් රජු වරන් බලන්නකො මොකද උනේ? දේවදත්තුන් නැහැ එක එක ප්‍රාතිහාර පෙන්නලා නේද හොඳටම රැවට්ටුවා. රවට්ටලා කිව්වා මේ රජකම දෙන්නේ නැහැ කවදාකවත් ඔයාලට කියලා. ඊට පස්සේ රජකම ඉල්ලලා සටන් කරා. ඊට පස්සේ දුන්නා. සටන් කරන්න ඉස්සෙල්ලම ඔච්චර එකක් කරන්න ඕනේ නැහැ ආමෙන් කියලා දුන්නා. දුන්නාට පස්සේ දේවදත්ත ගිහිල්ලා කිව්වා අර ප්‍රාතිහාර්ය පාලා මේ රවට්ටලා තියෙන කෙනානේ නේද? ඊළඟට දේවදත්ත ගිහිල්ලා කිව්වා ඔය දුන්නට ආපහු ගන්න බලාගෙන ඔය කූටෝපක්‍රම යොදනවා කියලා. ඊට පස්සේ ඒක නෑ කියලා දැනගන්නකොට ඊළඟට ගිහිල්ලා කිව්වා වහා දීලා හරි මරණ්ඩයි ලෑස්ති වෙන්නේ කියලා. ඊට පස්සේ හිරේ ගලම්ගේ දැම්ම තාත්තා කියලා. ඊට හිරේ ඉඳන් කුමන්ත්‍රණය කරනවා කිව්වා. කණ්ඩ නොදී හිටියා මැරෙනකම් නේද? ඒතකොට එවැනි මානසිකත්වයක් ඇති වෙච්ච හින්දා නේද ඒ තැනත්තා අතින් මේ වැඩේ වෙන්නේ? ඒකට අනිත් පැත්තට අවබෝධ කරගන්න, තේරුම් ගන්න, පාලනය කරගන්න, කල්යාණ මිත්‍යයන්ගේ ආශ්‍රයක් ඒ අවට නොලැබීම ලැබුණා නම් ඒක වෙන්නේ නෑ අද අපි යම් ස්ථාවරයක ඉන්නවා මගේ අතින් මේ වගේ දෙයක් කෙරෙන්නේ නෑ කියලා. පුංචි කාලේ ඉපදුනේ ඌර මරණ තාත්තෙක් ළඟ නම් සමාජ සත්ව ඝාතනය කියන එකේ තරම් ඒක දෘෂ්ටියකුත් තියෙනවා නම් ඌරා මවලා තියෙන්නේ කන්ටමයි. නේද කේක් වගේ. ඌරා කියන්නේ කේක් වගේ කියලා දෘෂ්ටියක් තියෙනවා. ඉතින් කේක් කපන්න අපිට ප්‍රශ්නයක් නෑ. නේද? ඉතින් යන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ওই සමහර රටවල බොහෝ දුක් පීඩා දෙන්නේ ඒ අදාළ ආගමික සිතුවිලි නැති අයව මරලා දාන්න කියලා ඒ ආගම් වල සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා. ඒක එන්නේ මේ විදිහට දැනගත් හින්දා මිනිස්සුන්ට තව මිනිස්සෙක් මරණ එක දුක් බිල මරණ එක පොඩ්ඩක්වත් ගානක් නැහැ. හැබැයි පාපේ මේ විදිහටම සිද්ධ වෙනවා. නේද? මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඒ වගේ මානසිකත්වයේ ඇති වෙන තත්වයන් යටතේ කෙනෙක් අතින් මේ සිද්ධි සිද්ධ වෙනවා. ඒ සිද්ධි සිද්ධ වෙනවා. දැන් අරගහට හිත හදාගන්න හරි අමාරුයි අර අර අර ඇඳුම් අරන් දෙන්න බැරි වෙච්ච හින්දා අම්මා මාරපේකට. නේද? ඒකත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. සමහර විට නේද අධික බහින් බස් වීමක් සිද්ධ වෙන්න ඇති. නේද? කොහොමවත් ඉතින් ඒ අම්මා ඉතින් නිකම්ම හිටියා කියන්න බෑ. හොඳට නින්දා කරලා බයින්ද ඇති සල්ලි ඉල්ලනකොට නේද? උඹ මේ කකුල් ඔක්කොම තියෙන්නේ. හ්ම් ගිහලා හම්බ කරගන්නවකෝ අරවා මේවා කියලා ඉවරක් දන්නවනේ නේද? නේද? බයින්ද ගත්තාම කොහොමද කියලා? නේද අන්තිමට අර නේද අර හිතවත් වෙලා ඉන්න දැරිවියට ඉතා නින්දා කරලා සමහරට බයින්දද නේද ඉතින් ඒ වගේ වෙලාවක ඒ අර අපි කියන්නේ සීමාව පයින්නවා කියලා සීමාව පැනනොත් ඒ වෙලාවට අම්මා කියලාවක්වත් පේන්නේ නැති වෙන මට්ටමකට ඒ දරුවා අසරණ වෙන්න ඇති. එහෙම අසරණ වීමෙන් වෙලා තියෙන වැඩියෙන් අසරණ භාවයටපත් උනේ අම්මද පුතාද? පුතා. අම්මා මැරුණා කොහේ හරි ඉපදී දැන් මේ ළමයා නේද? කොච්චර කාලයක් නිරේ ළඟින්ද? කොතර දැවිලි කොච්චර පිච්චිලි ඒ මොකද අනිත් එක එක ගෙදර හිටියා කියන්නේ බයිද්දවයි මරණ තරම් බයිද්දවයිලකාරයෝ නෙවෙයිනේ. එක ගෙදර හිටියානේ අම්මයි පුතයි දෙන්න. එහෙනම් ඒ ෂණයේ ඇතිවෙච්ච Tamanට පාලනය කරගන්න අතීතයේදී කිසිම විදියකින් Tamanට එවැනි එන හැඟීමක් පාලනය කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් පුහුණු කරගන්න අවශ්‍ය කිසි කෙනෙක්ගේ පුහුණුවක් මේ ළමයාට ලැබිලා තිබ්බා නම් ඕක වෙන්නේ නෑමයි. ඕක වෙන්නේ නෑමයි. ඒ හිතෙන් ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් නැగిලා එන ගතිය තිබුණේ නැති හින්දායි අර කච්චර ඉස්මතු වෙලා ගියේ. දරුවෝ කීප දෙනෙක් හදපු අම්මලානේ මේ ඉන්නේ. මේ තාත්තලානේ මේ ඉන්නේ අහන්න ළමයි ගැන අහන්නකෝ නේද? එක ළමයෙක් හදපු විදිහට අනිත් ළමයා හදපුවාම ඒ විදිහටම හරි ගියාද? නේද? ලොකු ළමයාව හදපු විදිහයි දෙවෙනියෙක් කෙනා හදපු විදිහයි වෙනස්. පළවෙනි ක්‍රමයටම දෙවෙනියා හදන්න ගියා නම් මොකද වෙන්නේ? ඒ කෙනාට ඒ කෙනාට අදාළව වෙනස් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ මොකද ඒ අයගේ සංසාරගත ක්‍රමවේදයන් හින්දා නැගෙන හැඟීම් වල වෙනස්කම් තියෙනවා නේද? එතකොට ඒ කෙනාව ක්‍රියාත්මක භාවයට යන්නේ ඒ කෙනාගේ සිතුවිලි වලට හැදෙන සිතුවිලි අනුව. ඒවා හදාගන්නවා නෙවෙයි අතීත දේවල් හේතු වෙලා හැදෙනවා. හදාගන්නවා නෙවෙයි අතීත දේවල් හේතු වෙලා හැදෙනවා. දැන් අපි කොච්චර උත්සාහ කරත් වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට වේදනාලාව කරේ දාගෙන ලෙඩෙක් පරීක්ෂා කරාට වේද ඒ ලෙඩේ පිළිබඳ සංඥාවල් එන්නේ ඇඟීම් එන්නේ නැහැ එන්නේ නැහැ එන්නේ නැහැ එන්නේ නැහැ එහෙම කිව්වොත් ලේසි. එන්නේ නැහැ නෙවෙයි. එන්න නැහැ. එයා ළඟ දැනීම නැහැ කියනවා අපි. ආන් ඒ වගේ අපි නම් කියන පාලනය කරගන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා, මෙහෙම හිතන්න තිබ්බා කියලා. නේද? අපි ඔය කියන්නේ. ඕක තේරුම් ගන්න හරි පහසුයි කෙනෙකුට. ඔය ඔය ස්වභාවය තේරුම් ගන්න පහසුයි පින්වත්. අපි ඔක්කොම අනිත් අයට උපදෙස් දෙනකොට නම් හරි දක්ෂයෝද නැද්ද? වෙන කාගේ හරි ප්‍රශ්නයකට. නේද? වෙන කාගේ හරි ප්‍රශ්නයකට උපදෙස් දෙන්න ගියාම දන්නවා නේද කියන්න පුළුවන් දේවල් එනවා ඇයි මෙහෙම කරන්න බැරි ඇයි මෙහෙම කරන්න බැරි කියලා හරියට උපදෙස් දෙනවා හැබැයි Tamanට ප්‍රශ්නයක් ආපම කොහොමද හැබැයි අපිට එන ප්‍රශ්නේදී ඒ කට්ටිය අපිට උපදෙස් දෙනවා නේද එහෙම වෙලා නැද්ද ඇයියා කියවා මට මෙහෙම කිව්වේ දැන් ඔය මොකද වෙලා තියෙන්නේ කියලා අහන්නේ නෑ එහෙම අහන්නේ ඇයි ඔච්චර මට උපදෙස් දීලා තියනවද කියලා අහන්නේ අන්න බලන්න ඒ මොකද තමන්ගේ ගැටලුව එනකොට තමයි හිත නොසන්සුන් වෙන්නේ, සිහිය නැති වෙන්නේ, පාපයට ලැජ්ජාව නැති වෙන්නේ, පාපයට බය නැති වෙන්නේ නේද? අනාත්ම සංඥාව ගැන හොඳට කතා කරලා හිටපු කෙනෙක් මගේ ළඟින් ඉඳගෙන දැන් යනවා ගමනක්. දාඩිය දාලා හොඳටම දාඩිය දාලා වාහනේ රියදුරු මහත්තයාක අරගෙන යන්නෙත් නෑ කෑ ගහනවා ගෝසාව හ්ම් හරිද නවත්තගෙන ගොඩක් වෙලා ඉන්නවා ඉන්න ගමන් දැන් මට තේරුණා හොඳට රත් වෙලා ඉන්නේ දැන් කියලා හරිද මං හිමීසර කණ්ඩ කරලා කිව්වා අනාත්ම ස්වභාවය කියලා <laughs> අනාත්ම තමයි <laughs> කියලා කිව්වා අතර අනාත්මය ගැන කිව්වට නේද ඇයි ඒ ආ නේද ඒ තමයි Tamanට වෙනකොට සිහිය නැති වෙලා යන ගතිය. මේ Tamanට වෙනකොට සිහිය නැති වෙලා යනවා. අන්න එහෙනම් අපිට ඈත ඉඳන් ඕන කෙනෙක් ගැන කියන්න පුළුවන්. හ්ම් රජතුමා ගැනත් කියන්න පුළුවන් එයා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. රජ වෙලා බලන්න ඕනේ වැඩේ. නේද? ඈ ඕන කෙනෙක් දැන් නැත්නම් අපි ඔන්න කවුරු හරි කෙනෙක් කොහේ හරි දැන කතාවක් කරනවා. කතාවක් කරනකොට කතාවක් කරනකොට ඉතින් පඩල පඩල කතා කරනවා දකින්න. ඉතින් අපි කියනවා අයියෝ මොකක්ද අර කියලා. ඒ ඉස්සරහට ගිහිල්ලා කතා කරන කෙනා තමයි දන්නේ ඒ ඒක වෙන්නේ මොකද කියලා. නේද? ඉතින් ඒකින්ද ඒ ඒ අවස්ථාවල් වලදී ඒ කෙනා තුල එන සිතුවිල්ල ඒ ඒ අයට අයිති ඒ අයට දත් පිටි කාලා වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ගින්දර වගේ. දර වැඩි වෙනකොට අලු අඩු වෙනකොට ගිනි හැදෙනවා නේද? ඒවා වැඩි වෙන්නේ අරවා හරියට දැම්මොත් විතරයි. ඒ වගේ ඒවා නැති වෙනකොට දර නැතුව ගිනිපත් වෙන්නේ නැහැ වගේ දැනුම නැතුව අදාළ හැඟීම් උපදින්නේ නැහැ. සමහර අයට නුවණ නැහැ. නුවණ නැති අයට පංචශීල ප්‍රතිපදාව පිළිබඳව මේක නරක දෙයක් කියලා ප්‍රතිපත්තිය පහළ වෙන්නේ නැහැ හැඟීම් උපදින්නේ නැහැ. සමහර අයට නුවණ තියෙනවා සිහිය අඩුයි. ඒ සිහිය කියන ගුණාංගය අඩුින්ද මොකද වෙන්නේ? ඒ අයට අදාළ තැනදී අදාළ දේ මතක් වෙන්නේ නෑ. සමහර අයට නුවණක් තියෙනවා සිහියක් තියෙනවා ඒ දෙකම තිබ්බට වැරද්ද කියලා දැනගෙනම වැරද්දෙන් අත මිදෙන්න බෑ. අකුසලයේ අයින් කරගන්න අවශ්‍ය කරන වීරය හොඳටම අඩුයි. අපිටම අත්දැකීම් තියෙනව නේද? තරහ කියන එක මම බලෙන් ගෙන්න ගත්තද කවදාවත්? තරහ කියන එක ගෙන්න ගත්තද ආවද? ආවා. නේද? නොකල යුතු දේ කරලම නැද්ද? දැනගෙනම මේක වැරද්දයි කියලා දැනගෙනම වැරද්ද කරපු අවස්ථා නැද්ද ජීවිතේ? නැහැ. මට නම් තියෙනවා වුන් අය. එතකොට එහෙනම් ඕන තරම් තියෙනවා. ඒ මොකද ඒ? නවත්ත ගන්න නවත්ත ගන්න අවශ්‍ය කරන වීරිය හිතෙන් ඉපදුනේ නැති හින්දා. එහෙනම් ඒ අදාළ ගුණාංගයන් අපේ හිතෙන් උපදින්නේ නැත්තම් හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසල උත්පාද පරියාය සල්ලේක සූත්‍රයේ. නේද කුසලයේ උත්පාදනය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හම්බෙච්ච නැති අයට ඒ අදාළ ප්‍රමාණයට ඒ කුසලයේ උත්පාදනය වෙලා නැහැ. ඒකින්ද අඩු සීමාවකදී වැරද්ද සිද්ධ වෙන ගතියක් තියෙනවා. එතකොට දැන් ඒ වගේ පරිසරයක් සකස් වෙලා අර බෝවන රෝගයක් ඇතිලා කවුරු හරි මරණා කියන්නකෝ ඒ බෝවන රෝගයට අවශ්‍ය කරන පරිසරය සකස් වෙච්ච හින්දා තමයි එයාට එහෙම උනේ නේද ඩෙන්ගු මදුරුවේ ඩෙන්ගු මදුරුව ඉන්න ප්‍රදේශයක හිටියේ ඉඳ කවුරු හරි ඩෙන්ගු හැදිලා මැරිලා. එතකොට මේ පරිසරයේ මේ විදිහට සකස් වුණා. ආන් ඒ වගේ Tamanට නිවැරදිව සිතුවිලි පාලනය කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් නැති කල්යාණ මිත්‍රයෝ නැති පරිසරයක සමහර අයට ඉන්න වෙලා. ඒ අය ඒ ඒ වගේ සිද්ධිවලදී අම්මා මරනවා තාත්තා මරනවා නේද අසාර්ථක ජීවිතයක් ගත කරලා මේ ලැබිච්ච මනුස්ස භවය මහා ව්‍යසනකාරී දැවෙන පිච්චෙන දැන් බලන්න අවීචි මහ නරකාදී කියලා කියනකොට ඒකේ තියෙන්නේ මොනවද අනන්තරී පාප කර්ම එහෙම කරපු අය ගිහිල්ලා වැටෙන තැන් අතොරක් නැහැ කියන තේරුමෙන් තමයි ඔය අවිචි කියන වචනය හැදලා තියෙන්නේ දෙක අතර අතරක් නැහැ දුක් වේදනා අතර උපේක්ෂා වේදනාවක්වත් හැදෙන්නේ නැහැ දැන් ගිනි කූරකින් අපිව මෙහෙම පිච්චුනොත් අහකට අරගෙන ටිකක් වෙලා යනකොට අඩු වෙලා ආය පස්සේ ආය රිදෙනවා. දත් කැක්කුම අඩු වෙලා ආය රිදෙනවා. හිසේ කැක්කුම මොහොතකට අඩු වෙලා ආය රිදෙනවා. ඒක දිගට පිච්චුනොත් ඒක දිගට පිච්චීමේ පිරිසුම් වේදනාව එක දිගට එනවා. අතරමැද උපේක්ෂා වේදනාවක්වත් නැති වෙන්න. ලේසිද? ඉතින් එහෙම තැනකට නේද අර ළමයා වැටෙන්න එයාට අවශ්‍ය කරන පරිසරය සකස් වුනේ. නේද හැන්දෑව ගිහලා කෝච්චියට පැන්න තැන කොහෙද එහෙනම් දැන්? ඉරේ අනිවාර්යයෙන්ම තාත්තා තාත්තව ඝාතනය කරලා තමයි හැන්දෑවේ කෝච්චියට පැන්නේ. ඒ ඉරණමට පත් වෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් වුණා. දැන් මොකද කියන්නේ? අම්මව මරපු ළමයා තාත්තව මරපු ළමයා මෙතෙන්ට අරගෙන ආවොත් මොකද්ද හිතෙන්න ඕන අපිට දැන්? අනේ අපේ මැරෙන්න කලින් බත් ටිකක්වත් දී ගන්න තියෙනවා නම් අනේ මේ ජීවිතේ වැඩිපුර කාලයක් ඉඳීවා නේද? වැඩිපුර කාලයක් ඉඳීවා. මේ මනුස්ස ජීවිතේ වැඩිපුර කාලයක් ඉන්න ඕනේ. ඒක තප්පරයක් හරි අර නිර නිරේ වේදනාවෙන් අත මිදලා ඉන්න පුළුවන් එතකොට කියලාවත් අදහසක් එනවද නැද්ද? මේ ජීවිතේ වැරදෙන තැනටපත් වෙලා. හොඳයි. අන්න ඒ ආකාරයෙන් අපි අපේ ජීවිත අපේ හිතේ ඇත්ත తත්වය අපි තුලින් දැක්කහම මේන් බලන්න දැන් මේ කියන කාරණාවට මොකක් හරි දෙයක් කියන්න පුළුවන්ද කියලා. නෝන මහත්තයාගේ මූණේ gediyak ඇවිල්ලා බලනකොට ලොකු gediyak ඇවිල්ලා උදේ පාන්දර. හරිද? මේ මූණේ තියෙන gediy දැකලා මහත්තයා බයිනවද? බනින්න සිතුවිල්ලක් හරි පහළ වෙනවද? ඇයි ඒ? ඇයි පහළ වෙන්නේ නැත්තේ? මොකටද gediyak දාගත්තේ කියලා? නේද? එහෙම වයින්ද සිතුවිල්ලක්වත් එන්නේ නැහැ අයියේ. හොඳටම දන්නවා මහත්තයා ප්‍රත්‍යක්ෂම දන්නවා මේක එයා කරගත්ත දෙයක් මේක එයා කරගත්ත දෙයක් නෙවෙයි එයාට ආපු එකක් එයාට ආපු එකක් නේද මොනවා කරන්නද කරන්න බෑ එහෙනම් ඇත්තටම මේ වගේ වෙලාවක් දැක්කම මහත්තයා මොනවා කරයිද සත් වෙච්ච ගිනියම් වෙච්ච නේද යකඩ කූරක් අරන් ගිහිල්ලා අර තුවාලෙට තියලා චිරි චිරි චිරි චිරි ගාලා අරක තව රිදෙනකම් පුච්චයිද නෑ නේද ගිහිල්ලා කතා කරලා ප්‍රතිකාර කරලා නේද ගොඩ වේදකමක් හරියන්නේ නැත්නම් නේද වෛද්‍යවරයෙක් ළඟට හරි ගිහිල්ලා මොකක් හරි කරලා වේදනාව නැති කරන වැඩපිළිවෙලකට වේදනාව නැති කරන වැඩපිළිවෙලකට යනවා ඇයි ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි හින්දා දැන් ඕන මහත්තයාට හොද්දටම තරහ ගිහිලා මහත්තයාට බයිනවා උදේ පාන්දර. දැන් මහත්තයාට එන්න ඕන හැඟීම මොකද්ද? ඇයි දැනගෙනවත් කියන්නේ නැත්තේ? පිළිගන්න කැමති නැහැ. හිත ඕකට නම් ලෑස්ති නෑ නේද? ඇත්තටම දැන් එන්න ඕන හැඟීම මොකද්ද? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි ඒක යාට ආපු එකක්. නේද? ඇයි? මටත් එහෙමයි තරහ එනවා වෙලාවකට මට නවත්තන්න බෑ. ඒ වගේ ආන් යාට තරහ ඇවිල්ලා දැන්. තරහ ආපු කෙනා ඉන්නේ සුවෙන්ද දුකෙන්ද? ඊටාම දුකෙන් ඉන්නේ. හරිද? දැන් තරහ ගිහිල්ලා මටයි බයින්නේ. හ්ම්. බැනගෙන බැනගෙන යනකොට මම මොකද කරන්නේ? රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩයක් අරන් ගිහිල්ලා අර තුවාලෙට තියලා තරතර ගාලා පුච්චනවා වගේ අර තරහ ගිය මිනිස්සයාට තවත් තවත් තරහ වැඩි වෙන විදිහට මේ පැත්තේ කියනවා හොඳ දේවල් ටිකක් කරෙන් එකක් කියනකොට මෙහෙන් 10ක් 15ක් ඇදලා දානවා නේද ඇත්තටම අනාත්ම සංඥාව අනාත්ම හැඟීම තේරුම් ගන්නද gediyak ඇවිල්ලා තියෙනවා දැක්කහම ඇතිවෙන හැඟීමත් එක්ක සරසම හැඟීමක් තරහ ගිලා ඉන්න කෙනෙක් ආපුවාම එයාව දැක්කහම Tamanට ඇති වෙන්න ඕනේ ආන් එහෙම ඇති වෙන தත්ත්වෙට අපේ මානසිකත්වෙපත් වෙනවා එහෙම ඇති වෙන තත්ත්වයට අපේ මානසිකත්වයටපත් වෙනවා. කවුද සහනෙන් ඉන්නේ? එයාලද අපිද? ඒකයි කියන්නේ නොසැලෙන සැලෙන ලෝකයේ හමුවේ නොසැලෙන සිත. හරිද? අරෙහි නැටුවට මෙහි නැටෙන්නේ නැහැ. හ්ම්. අරේ අනිත් පැත්තේ මොනතරම් දැගලුවත් මේ පැත්තෙන් කිසිම වගේ වගක් නැහැ. මං කියනවා මෛත්‍රිය අභිභවාගිය ඊවසි මෛත්‍රිය අභිභවාගිය උපේක්ෂාවක් මෛත්‍රිය අභිභවාගිය ස්වභාවයක් තියනවද නැද්ද මෛත්‍රියෙන් ආවේ චේතෝ විමුක්තියක් මේ එන්නේ අවබෝධාත්මක නේද විදර්ශනා නුවණක් විදර්ශනා නුවණින් ඇත්තටම මේක සම්පූර්ණ වුණා නම් සම්පූර්ණ වෙච්ච තැනකේ කෙලෙස් ධර්මේ කැපිලම යනවා හරිද විස්කම්බන ප්‍රහාණයක් නෙවෙයි. ඉතින් ඒකින්ද අපිට දැන් ඔන්න ඉවක් අල්ලගන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්වයකින් ලෝකයේ සියලු මිනිසුන් දිහා දකින්න. ගංගාවක සුලි කරකිනවා. නේද? ගඟක් ගලන තැන් වල දැන් තැන් වල තැන් තැන් වල වේගෙන් කරකින සුලි තියෙනවා. ආන්ගේ සුලි කරකිනවා වාගේ අපේ සිතුවිලි අපි දැක්කොත්. නේද? හැමතැනම හැමතැනම සුලි කරකිනවා වාගේ මේ හැම ශරීරයක් ආශ්‍රය කරගෙනම අතීත දේවල් අනුව එක එක එක එක ආකාරයේ සුලි කරකිනවා. ඒවා අපි කරගන්නේවා නෙවෙයි. අන්න ඒ කරගෙන ඒවා අපේ වචනය, අපේ ක්‍රියාව, අපේ සිතුවිලි හේතුවෙන් අඩු කරන්න පුළුවන්. හ්ම්. හිතා තරහෙන් ඉන්න කෙනෙකුට මෛත්‍රියෙන් කතා කරන එක වචනයකින් හැබැයි කරගන්න බැරි එක ප්‍රශ්න තියෙන්නේ. අහන්න පොඩ්ඩක් නේද? අහන්න පොඩ්ඩක් gederම නැද්ද සමහර ප්‍රශ්න හොඳින් කතා කරොත් කරුණාවෙන් කතා කරොත් ඉක්මනටම ඉවර කරගන්න පුළුවන් ප්‍රශ්න නැද්ද? කැමතිද? වැඩේට කැමති නෑ අපි. නේද? එහෙම හරියන්නේ නැහැ. එහෙම කරලා බෑ. අන්න බලන්න පින්නන්නේ අවබෝධයෙන් Tamanට දැවුනොත් එහා පැත්තේ කිසිම වැරද්දක් නැහැ කියලා. එහා පැත්තේ කිසිම වැරද්දක් නැහැ. කිසිම වැරද්දක් නැහැ. ඒක වෙන දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක්. හරිද? කවුද ගැලවෙන්නේ? අනුන්ගේ වැරදි වල තමයි විඳවන්නේ නැහැ එතකොට. ඒක තමයි ඇත්තම ඇත්ත. දැන් ඕකට පළවෙනියෙන්ම ඕක අහගෙන ඉන්න තරම් බැරි තරම් නීරසද නැද්ද මම මේ කියන එක? <laughs> පිළිගන්න හිත පිළිගන්න හිත කැමති වෙන්නේ නැහැ. එහෙම බෑ. එහෙම වුණොත් මේ ලෝකෙ මිනිස්සු ඕන තරම් වැරදි කරලා කියයි. ඕන තරම් වැරදි කරලා කියයි. ඒක ඉතින් උන දෙයක් නේ කරන්න දෙයක් නෑ කියලා. හරි එහෙම කිව්වොත් කියන්නේ එහෙනම් මේන් දඬුවම ඒකත් වෙන දෙයක්. නේද? දඬුවමක් ඕනේ ඇයි? එයාව හැදෙන්න මේකේ තේරුම පින්නත් මේ ලෝකය වෙනස් වෙනවා කියන එක නෙවෙයි. මේ ලෝකේ අපේ සාමාන්‍ය ජීවිතවත් වෙනස් වෙනවා කියන එක නෙවෙයි මේ චින්තනයත් එක්ක. මේ චින්තනයත් එක්ක දඬුවම් දෙනවා තරහෙන් නැතුව. දරුවාට පවා දඬුවම් දෙන්නේ නේද? අධික තරහක් සුළු තරහක්වත් නැතුව තරහෙන් නෙවෙයි ඒ දනුවම දෙන්නේ අවබෝධයෙන් නෙවෙයි ඒ දනුවම දෙන්නේ. අන්න අර సంతානේ සකස් කරන්න නම් එතන උපදින්න නම් මේ වැරද්ද අයින් වෙන්න දඬුවමක් ඕනේ කියලා දැනගෙනම දඬුවම් දෙන ස්වභාවය. දැනගෙනම නිස්සද්දව ඉන්නවා. මම කතා නොකර හිටියොත් අන්න අර පැත්තට රිදෙනවා. රිදුනොත් හැදෙනවා. ආන් එතරයි. එහෙම නැතුව රිදවන්නම් රිදවන්නම් කතා නොකර ඉඳලා කියලා එහෙම නැහැ. හරිද? එතකොට ඒ මොකද එහා පැත්ත ගැන මෛත්‍රියක්ම කරුණාවක්ම ඒක යාට අදාළ නැති දෙයක් සිද්ධ වුණා කියන එක අවබෝධාත්මකව ජීවත් වීම. අර දැන් කියන්න බලන්න ඇත්තටම තාත්තා මරපු දරුවා මෙතෙන්ට අරන් ආවොත් අරගෙන ආවොත් පිළිකාවක් ඇදලා ඉන්න ළමයට වඩා අනුකම්පාවක් ඇති වෙනවද නැද්ද දැන්? නේද? මේ බලන්නකෝ මේ ෂණයට කොච්චර වෙනස් වුණාද කියලා. නේද මේ වචන ටිකට කොච්චර වෙනස් වුණාද බලන්නකෝ. අපේ సంతානේ දැන් ඉස්සෙල්ලා කිව්ව හොරෙන් කොනිටගෙන හරි යනවා කියලා. නේද? යමින් ගමන් පොඩ්ඩක් රිදවගෙන හරි යනවා කියලා කියපු අය දැන් කියනවා ඇත්ත තමයි නේද? ඇත්ත තමයි කියලා. එහෙනම් අපේ දැනීම අනුව නේද අපිට සිතුවිලි එන්නේ කියන කිතා පැහැදිලි නේද? කොච්චර ඉක්මනට වෙනස් කරගන්න පුළුවන්ද එහෙනම්? එහෙනම් ඔන්න ඔය ඇතිවෙච්ච සිහිය පවත් ගත්තොත් ඒ සඳහා මේ කමටහන වර්ධනය කරලා යන්න ඕනේ. එතකොට තමන්ගේ තමන්ගේ පැත්ත ගැන මෙනෙහි කරා තමන්ගේ ශරීරය තමන්ගේ හිත ගැන මෙනෙහි කරා ඒ වගේම මොකද කරන්න ඕනේ ඒකත් එක්ක සංසන්දනාත්මකව අනුන්ගේ ශරීරය සහ අනුන්ගේ හිතවල ඇතිවෙන සිතුවිලි එදා අපි කතා කරා සිතුවිලි પરම්පරාව ගැන මම ඒක අමුතුවෙන් කියලා දෙන්න යන්නේ අතීත සිතුවිලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මෙහි පැන පැන පැන පැන පැන පැන සිතුවිලි හටගන්නේ ඒකයි මම අභිධර්මයේ ඒ තියෙන කොටස මේ අනාත්ම සංඥාව කියලා දෙන්න ඉස්සෙල්ලා වෙනවම කියලා දුන්නේ. එතකොට ඒකත් එක්ක මේක සංසන්දනාත්මකව අපිට පුළුවන්කම තියෙනවා අපේ සිතේ නැගෙන්නා වූ සිතුවිලි මෙන්න මේ විදිහටයි වෙන්නේ අනිත් අයගෙත් ඒ විදිහමයි. එහෙනම් මේ අයට අදාළ හැසිරීමක් නෙවෙයි මේ තියෙන්නේ. මේක කරන පුද්ගලයෙක් කියලා එයා කරපු දෙයක් කියලා ගන්න බෑ. පහත් ධර්මතා උපදින ස්වභාවය බුදුරජාන් වහන්සේ නිගණ්ඨලාට නිග්‍රහ කරේ නෑනේ. නේද කොහොමද කිව්වේ නිගණ්ඨ තුල පහත් ධර්මතා සකස් වෙනවා කියලා පහත් ධර්මතා සකස් වෙන ස්වභාවය තියෙනවා සමහර ගස්වල මල් පිපිලා හරි ලස්සනට හැදෙනකොට සමහර ගස්වල කටු නේද ඊටාම ප්‍රබල කටු සකස් වෙනවා එතකොට ඒක ගහේ වැඩක්ද නෑ ඒක ගහේ වැඩක් නෙවෙයි එන්න ඒ ගහට අදාළ ස්වභාවය නේද? අන්න ඒ වගේ අපි මේ මෙන්න මේ සංකල්පයෙන් ජීවත් වෙන්න ඔන්න ඔය කමඨහන ඔය විදිහට වර්ධනය කරන් යන්න ඕනේ. ඒ කමඨහන වර්ධනය කරාට පස්සේ ඒ කමඨහන හොඳට හැඟීමක් විදිහට යම් ප්‍රමාණයකට වැඩුණාට පස්සේ තමයි අපි අර ආයතන ටික ගන්න. දැන් හැඟීම දන්නවා නේද? දැන් හැඟීම දන්නවා. දැන් යනවා ආයතන 12ට. මොකද්ද බලන්න? චක්කුන් අනත් තමන් හිතන්නේ දැන් අපි සති තුනකට තුනකින් පස්සේ ඊළඟ වැඩසටහන් තියෙනවා අපිට නේද? ඒකින්ද ඔය ඊළඟ කමටහන හොඳයි පසුව සාකච්ඡා කරන්න ඊළඟ දවසේ. නමුත් යම් අදහසක් තියාගන්න මේ දැන් කතා කරපු දේ තමයි කරන්න ඕන. උදේ අපි භාවනා කරපු විදිහටම භාවනා කරලා ඒක අනිත්‍යයේ සිත සහ කයත් එක්ක සංසන්දනාත්මකව භාවනා කරන්න. එතකොට අපිට තේරෙයි හැම තැනකම හැම කෙනෙක්ගේම හිතවල අතීත හේතු එකතු වෙලා සකස් වෙලා හරියට සුලියක් හැදෙනවා වගේ මහා සිතුවිලි ගොන්නවල් සරින් සරේ පයින්නවා. ඒ පයින් පයින් හැටියට යාලා මොකද කරන්නේ? ශරීර පයින්නවා යාලගේ. නේද? ගෙදර ඉන්න සියලු දෙනා ගැන එහෙම අදහසක් එයි. තරුණ දරුවෝ සින්දු වලට පයින්නවා රූප වාහිනිය වලට පයින්නවා යාළුවෝ ඉන්න තැන් වලට පයින්නවා නේද ඈ ඒ ඒ වයසේ අය ඒ තැන් වලට ඒ අයගේ සිත්වල උපදින වෙනදාට වැඩිය තමන්ගේ චින්තනය ගොඩාක් වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරිද? ඔය ටිකෙන් ඒක වෙනවා. හරිද? හැම වෙලේම පුරුදු පුහුණු කරන්ඩ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට පවා මේ අහවලාට අයිති සිතුවිල්ල නේ කයාට අයිති නැතුවම හැදෙන එක. හරිද? ඉතින් මට පුළුවන්කම තියෙනවා ආන්ගේ සිතුවිලි වලට නේද? හේතු දුන්න ගමන් හරියනවා. දැන් අපි කරෙත් ඒක දැන් මේ වෙලාවේ අදාළ හේතු දුන්නා නේද? හේතු ටික දෙනකොටම ගින්දරපත් වෙනවා වගේ. නිවැරදි සිතුවිලි පහළ වෙනවා. එහෙනම් බලන්න කමඨහන් ගුරුවරේ මේ ස්වභාවය මේ හිතේ ස්වභාවය දැනගෙන ඉන්න ඕනද නැද්ද? ඒ විතරක් නෙවෙයි පවුලක අම්මා කෙනෙක්. තාත්තා කෙනෙක්. නිවැරදිව ජීවත් වෙන ස්වාමියෙක්. බිරිඳක්. නේද? හැම කෙනෙක්ම තමන්ගේ පවුලේ අයත් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් පැහැදිලිව මේ අවබෝධයෙන් ඉන්නවනම් පුළුවන් දෙයිද? කොච්චර පුළුවන්ද? නේද? ඊළඟට බලන්නකෝ මේ විදිහට ජීවත් වෙනකොට කෙනෙක් කියයි අයියෝ මේක හරි අමාරු වැඩක් නේ කියලා. නෑ අමාරු වැඩක් නෙවෙයි. දරුවෙක් ගැන ඇති වෙන්න ඕන සිතුවිලි කොයි වගේ සිතුවිලිද? මල් පැලයක් හදනවා ගෙදරක. මේ ගෙදර හදන මල් පැලයට වතුර දැම්මොත් පොහොර දැම්මොත් හොඳට හැදෙනවද නැද්ද? අවශ්‍ය වෙලාවට හෙවණෙන් තියන්න ඕනේ, අවශ්‍ය වෙලාවට අවුවෙන් තියන්න ඕනේ. එතකොට හොඳට හැදෙනවා. සමහර ඒවා තියෙනවා ඒ ඔක්කොම කරත් හරිය ඇටරයි හැදෙන්නෙම නැති ගස් තියෙනවා. නේද? හැබැයි අපි දන්නවා වැඩිම නම් දැම්මොත් හැදෙනවා කියලා දන්නවා. ආන් ඒ වගේ දරුවෙකුටත් හොඳට යහගුණ කියලා දුන්නොත් දඬුවම් දුන්නොත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට අනිවාර්යෙන් ඒ දරුවා නිවැරදිව හැදෙනවද නැද්ද? නිවැරදිව හැදෙනවා. එතකොට හැබැයි ඒ දරුවා හැදුණා කියලා දැන් අර මල් ගහ හැදුවා කියලා හෙට අපේ ගෙදර උත්සවයක් තියෙනවා මම මල් පැලේ ළඟට ගිහලා කියනවා මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ මමයි හැදුවේ හෙට උදේ වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ ආන් ආත්ම කොටගත්ත හැකි එහෙමනම්. අපි එහෙම කියන්නේ නැහැ. කියන්න සිතුවිල්ලක්වත් එන්නේ නැහැ අපිට. ඇයි මල් පුප්පන නීතිය මල් ගහටත් නැහැ මටත් නැහැ. අයිතිය නැහැ දෙන්නම් එක්කෙනෙකුටවත් නැහැ. නේද? ආන් ඒ වගේ දරුවාව ඉංජිනේරුවෙක් කරන්න ඕනේ, වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම කියලා. අවශ්‍ය මඟ පෙන්වන එක කරන්න පුළුවන්. හැබැයි මඟ යන එක ඒක කරගන්න පුළුවන් වෙන එකට තව හේතු තියෙනවා ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒකින්ද අන්න බලන්න අනාත්ම සංඥාවෙන් ජීවත් වෙන අය දැනගෙන ජීවත් වෙනවා මේක මෙහෙම නේද නොවෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා කියලා දැනගෙනම ජීවත් වෙනවා අරලිය ගහක ගිහිල්ලා කොහේ හරි යනකොට අපි දකිනවා ඔන්න මේ පිච්ච මලක් පිච්ච මලක් දැකලා නැත්නම් රෝස් ලස්සන රෝස මලක් දකිනවා අපේ ගෙදර තියෙන අරලිය ගස් දැන් මං අර ගිය ගහ ළඟට ගිහලා කියනවා පුප්පන්න ඕන රෝස මලක්. මං එනකොට දැක්කා අර මග තියෙනවා රෝස. රෝස මල් දැක්කා. මෙහි පිපෙන්නේම සුදු පාට මල් වගේ. මේක හරියන්නේ නැහැ. මේ මොන මලක්ද මේ පිපෙන්නේ? මේක හරියන්නේ නැහැ කිව්වට හරියයිද? ඒ වගේ පින්නන්නේ අපේ ඇත්තන්ට සමහර ගෙවල් වලට ගිහිල්ලා ආපුවම හරි අමාරුයි. අහවල් ස්වාමියා මෙහෙමයි, අහවල් භාර්යාව මෙහෙමයි, අහවල් දරුවෝ මෙහෙමයි, අහවල් තැන් වල අහවල් දේවල් මෙහෙමයි කියලා ගෙදර ඉන්න අයව මරන්න හදනවා. නේද? නේද කොහේවත් තියෙනවා දැක්කහම gedara තියෙන්නේ මොන ගහක්ද කියලා තමන් දැනගන්න ඕනේ නේද තමන් දන්නවා නම් මේ පැත්තේ තියෙන්නේ අරලිය ගස් කියලා කොහෙවත් දැක්ක රෝස මල් මේකෙ පුප්පන්න හදලා හරියනවද ඕක නේද ජීවිතේ වැඩිපුර කරන්නේ නේද හ්ම් ඒකින්ද අනාත්ම සංඥාවෙන් ජීවත් වෙනවා නම් ඒ සංඥාව වැඩෙනවා නම් ජීවිතේ කොච්චර පහසුද බලන්න නේද රෝස මලක් පුප්ප ගන්න ඕන නම් මොකද කරන්න ඕන? රෝස පැලයක් හදන්න ඕනේ. නේද? අරලිය ගස් වල රෝස මල් පුප්පන්න කියලා හරියන්නේ? හරියන්නේ නැහැ. එතකොට ඒවා දැනගෙන සත්‍ය తত্ত্বය දැනගෙන හ්ම් සමහර ඇත්තන්ට පුදුම අපහසුතාවක් තියෙන්නේ. අනිත් අය ධර්ම අවබෝධ කරන්නේ නැහැ කියලා අනිත් අයත් එක්ක පුදුම දේශයකින් ඉන්නේ. ධර්මයට එන්නේ නැහැ කියලා පුදුම දේශයකින් ඉන්නේ. සමහර ඇත්තෝ හින්දා අනිත් අයට ධර්මයේ එපාම වෙලා. එහෙම ඔසේ බලන හැම වෙලේම ඒක කියවන්න පටන් අරන්. ගෙදර ආය වෙන වැඩක් නැහැ. කතා කරොත් මොනවද? ඒක කතා කරන්න කියලා ඉන්න මිනිස්සුන්ට දැක්කහම ආගම හාගෙන යන්න මට්ටමටම ඇවිල්ලා. මොකද මේ මේ මේක පිස්සුවක් කරගන්නේ නැහැ අපි කවුරුවක්වත්. නේද? ඉතා සාමාන්‍ය ජීවිත වෙන්න ඕන. මේ කඩුව පාවිච්චි කරන්නේ අවශ්‍ය වෙලාවට ගහන්න විතරයි. හරිද? කාටවත් හොයාගන්නවත් බැරි වෙනවා. Taman නිහඬව භුක්ති විඳින්න ඕන එකක් ධර්මය කියලා කියන්නේ. නිහඬව භුක්ති විඳින්න ඕන අවශ්‍ය වෙලාවටයි ඒක පාවිච්චිට ගන්න. අනවශ්‍ය හැමතැනකම මේක කියවන්න ගත්තාම මොකද වෙන්නේ? ප්‍රදර්ශන භාණ්ඩයක් වෙනවා. නේද? විකාරයක් වෙනවා. අනිත් මිනිසුන්ට අනිත් අය නිග්‍රහ කරන ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද අපි මම හැමදාම මතක් කරනවා ඉතාලම සාමාන්‍ය ජීවිතයක්. ඉතාල සාමාන්‍ය ජීවිතයක් වෙන්න ඕනේ. අනිත් අයත් එක්ක ජීවත් වෙන ඉතාල සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හොඳින් කතා බහ කරලා ඉන්න හැමෝත් එක්කම. හැබැයි හිත රැකගන්න පුළුවන්. ඒකින්ද ඔන්න ඔය කමටහන් එහෙමනම් අපි මේ සති තුනේ වර්ධනය කරන්න ලොකු උත්සාහයක් ගමු. නේද? ඊළඟ දවසේ අපි චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධාන් අනත්තා වශයෙන් එතකොට අපිට අපිට ලොකු ලාභයක් ලැබුණා. ඒ තමයි අරක හොඳට වර්ධනය කරගෙන ඇවිල්ලා කමටහන් සාකච්ඡා කරන්න. නැත්නම් එක දවසෙන් මම ඉවර කරනවනේ. එක දවසෙන් ඉවර කරනවට වැඩිය දෙකට කඩා ගන්න ලැබිච්ච එක හොඳයි ඒක අතකින්. ඒක ඇත්තටම හොඳයි මොකද කරගෙන ආපුවාම හොඳට තේරෙනවා. ඉතින් කවුරුත් මේවා කරන්න ඕනේ කරන්නේ නැතුව අහගෙන ඉඳලා නම් හරියන්නේ නැහැ. බුද්ධ අවවාද රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා නේද? මේ ඔය කරන්න කියපු එක දැන් කෙනෙකුට හිතේ පොඩි එකක් ඔය කරන්න කිව්වේ කියලා. අර 12ම කරලා ඉවර වෙලා ඔය දැන් කරන එකමයි කෙරෙන්නේ අන්තිමට. දැන් කරන එක හැබැයි දැන් ඔය කිව්ව ටිකම. ඇයි ඔක්කොම සියල්ල හරිද? දැන් කරන ඔය දැන් අපි පුරුදු පුහුණු කරන එකම අර 12ම වෙන වෙනම කරපුවාම ඔయిత වැඩිය ඉතා ප්‍රබලව ඉතා ප්‍රබලව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉවර කරන්න ඉස්සෙල්ලා හිතන්න යමක් කමටහන ගැන ඊළඟ දවසේ සාකච්ඡා කරන හිතන්න ඕන යමක් මතක් කරන්නම්. එතකොට අපිට මේ ගැන ගොඩාක් දේවල් කල්පනා කරලා කරුණු හොයාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මට ඕන වෙලා තියෙනවා මං කැමති යාළුවෙක් ඉන්නවා අන්නේ යාළුවාව මම කැමති වෙලාවකට වෙලාවට මගේ අවශ්‍යතාවයක් සඳහා ගෙන ගන්න. හැබැයි යාව මට සැරෙන් සැරේ ගෙන ගන්න ඕන වෙලා තියෙනවා. හැබැයි මං කැමති වෙලාවට ගෙන ගන්න ඕන. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා හිතන්නකෝ මට. මං ඒකින්ද මේ යාළුවාට ගිහිල්ලා කියනවා මේ යාළුවා මං කැමති වෙලාවට මං ඉන්න පැත්තට එන්න ඕන. මං වාට පණිවිඩයක් ගෙවනකොටම එන්න ඕනේ කියලා. එයා කියනවා හා එන්නම්. හා එන්නම් කියවම ප්‍රශ්නයක් නැහැ නේද? හැබැයි පුංචි කොන්දේසියෙත් එක කියන්නේ. හරි ඔයා කියනවා නම් මං එන්නම් කියන වෙලාවට හැබැයි මම එන්නේ අහවල් තුන් දෙනාම එකතු වෙලා මගේ ළඟට ආවොත් විතරයි. මම ඔයා ළඟට කියනකොටම එනවා කියන වෙලාවටම එනවා. හැබැයි එන්නේ අනිත් තව තුන් දෙනෙක් ගැන කියනවා. ඒ තුන් දෙනාම එකමුතු වෙලා මගේ ළඟට ආවොත් මම ඔයා ළඟට එනවා කියලා කියනවා. දැන් මට ඕන කෙනා ගෙන්න ගන්න මම මොකද කරන්න ඕන? අර තුන් දෙනා හොයාගෙන යන්න ඕනේ. මම ඕනේ එක්කෙනෙක් හොයාගෙන ගියා. ගියා ගිහිල්ලා මං කියන මට මේ අහවලාව ගෙන්න ගන්න ඕන මං ඕන වෙලාවට. ඔයාලා තුන් දෙනාම එකතු වෙලා આવොත් තමයි එනවා කියලා කියන්නේ. මොකද කියන්නේ? මං කියන වෙලාවට එනවද? කියලා මං අරයට කියනවා. එතකොට කියනවා හා හරි එන්නම්. හැබැයි එන්නේ අනිත් දෙන්න එකතු වෙලා මගේ ළඟට આવොත් විතරයි. ඒ ආවත් සමහර විට මං එන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මට හිතෙන්නත් ඕනේ එන්න කියලා අනිත් දෙන්න එන්නත් ඕනේ. අනිත් දෙන්න ආපු වෙලාවක මටත් හිතිච්ච වෙලාවකම අනිත් දෙන්න આવොත් තමයි මං එන්නේ කියලා. දැන් මං ලොකු අතරනකමකට වැටෙනවද නැද්ද? දැන් මම යනවා කෝකටත් කමන්නේ නැහැ කියලා අනිත් දෙන්නව හම්බෙන්න. එක්කෙනෙක් කියනවා හරි මම එන්නේ මට ඕන වෙලාවටයි කියලා. අනිත් එක්කෙනා හොයාගෙන යනවා. එයාට ගියාම එයා කියනවා මම එන්නෙත් මට ඕන වෙලාවටයි කියලා. දැන් යටින්ම ඉන්න දෙන්නා කියන්නේ මම අපි එන්නේ අපිට ඕන වෙලාවටයි කියලා. ඒ දෙන්නා ඒ දෙන්නට ඕන වෙලාවට නෙමෙයි මෙයා එන වෙලාව මෙයා දන්නේ නැහැ මෙයා එන වෙලාව මෙයා දන්නේ නැහැ මේ දෙන්නා එකතු වෙලා ආපු වෙලාවට ඔන්න අනිත් එක්කෙනා ඉන්නවා. දැන් තුන් දෙනාම එකතු වුණොත් තමයි නේද මේ දෙන්නා එකතු වෙලා අරයා ළඟට ආපුවාම මෙයාට හිතුනොත් මෙයා තුන් දෙනාම අතෙන්ට ගියොත් අන්න අරයා මගේ ළඟට එන්නම් කියලා කියනවා. දැන් ඕක වෙයිද? වෙනව වෙනව. හැබැයි කොයි වෙලාවෙ වෙයිද කියලා මම නම් දන්නේ නැහැ. අපි හැමෝගෙම ජීවිතයේ තියෙන එක බලාපොරොත්තුවයි. අපි හැම කෙනාගේම ජීවිතයේ තියෙන මේ ගෙවන ජීවිතයේ තියෙන එක බලාපොරොත්තුවයි. කොහොමද අපි එහෙම කියන්නේ? මම කියනවා යම් කිසි ආයතනයකින් සැප වේදනා ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි විතරක් නෙවෙයි තිරිසන් සත්වයෝ පවා ජීවත් වෙන්නේ හැම වෙලෙම මොනවද ලබන්න බලාගෙනද සැප වේදනා ලබා ගැනීම බලාපොරොත්තු වෙයි. පිළිගන්නවද? ආන්ගේ සැප වේදනාව හැදෙන්නේ කොහොමද? ඇහෙන්නම් චක්කු සම්පස්සජ වේදනා. නේද? සෝත සම්පස්සජ වේදනා. ගාහන සම්පස්සජ වේදනා. ආන් එහෙම නේද හැදෙන්නේ? හරි. එතකොට චක්කු සම්පස්සජ වේදනාවල් ඇති වෙන්න නම් මොනවද තියෙන්න ඕන? ස්පර්ශය ඇති වෙන්න ඕනේ. ස්පර්ශය ඇති වෙන්නේ ස්පර්ශය තුන් දෙනෙක්ගේ එකතුවක්. කවුද? ඇහෙන්නම් ඇහත් රූපයත් විඥාණයත් එකතුව. එතකොට එහෙනම් ඒ තුන් දෙනා එකතු වුණාම තමයි ස්පර්ශය හැදෙන්නේ. හ්ම්. ඒ තුන් දෙනා එකතු වුණාම ස්පර්ශය. එතකොට චක්කු විඥාණය හටගන්නේ. ඇහත් ඇහත් රූපයත් හේතු වෙලා. ඇහැ මට ඕන හැටියට වැඩ කරනවාද? අන්න අපිට ඉදිරියේදී තේරෙනවා චක්කායතන ගැන කතා කරනකොට ඇහැ වැඩ කරන්නේ වෙන වැඩ පිළිවෙලකට. මට ඕන විදිහට නෙවෙයි. රූපය මට ඕන විදිහට මට ඕන වෙලාවට වැඩ කරනවද? නෑ. ඇහැට ගෝචර වෙන රූපය වැඩ කරන්නේ ඒකට ඒ තියෙන වෙනම වැඩ පිළිවෙලක්. ඉඳලාමත් මේ දෙන්නා එකතු වුණොත් අන්න අර අන්තිමට කිව්ව යාළුව දෙන්නා වගේ. ඒ දෙන්නා වැඩ කරන්නේ ඒ දෙන්නට ඕන ඕන හැටියට මේ දෙන්නා හේතු වෙලා තමයි උපදින්නේ චක්කු විඥානේ. එතකොට එහෙනම් චක්කු චක්කු චක්කායතනය අනාත්ම නම් රූපායතනය අනාත්ම නම් ඒ දෙක හේතුවෙන් හැදෙන්නා වූ චක්කු විඥාණය මට ඕන විදියට හැදෙයි මට ඕන විදියට මට ඕන විදියට පවතී කියලා කියන්න පුළුවන්ද කොහොමද බෑ එහෙනම් ඒ දෙකක් මත රඳා පවතින තව එකකුත් එක තුනක එකතුවෙන් හැදෙන්නා වූ ස්පර්ශය මට ඕන විදිහටම වෙයිද නෑ එහෙනම් මෙතන මේ සිද්ධ වෙන සියලු වැඩපිළිවෙල සම්පූර්ණ වශයෙන්ම මට අදාළකම ඇත්තේම නැති බව තේරුම් ගණ්ඩයි ඔන්න ඔය චක්කුං අනත්තා රූපං අනත්තා යුගල වශයෙන් යුගල වශයෙන් යුගල වශයෙන් ඔය යටම දෙන්නා ගැන අදහස අපිට ගන්න මේ කමඨහනේ සඳහන් කරලා තියෙන්නේ. ඒක දැනට අහලා ඒ ගැන ටිකක් කල්පනා කරන්න. නමුත් අර කිව්ව විදිහට අපි තමන් ගැන තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන අනුන්ගේ කය ගැන අනුන්ගේ සිත ගැන තමන්ගේ චින්තනය වෙනස් වෙන ආකාරයට මෙනෙහි කිරීම කරන්ඩ මෙනෙහි කිරීම කරනකොට ගිහිල්ලා රුක මූලයක් අරඤ්‍යයක් ශුන්‍යාගාරයක් නිදහස් තැනක භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මේ ශරීරය මෙන්න මේ ආකාරයයි මේක අත්දකින්න උත්සාහ කරන්න මේකේ ස්වභාවය අත්දකින්න මේක කළුයි මේක උසයි මේක කොටයි නේද මේක මෙහෙමයි කියලා මේක මට ඕන හැටියට වෙන්නෙම නෑ නේද අපේ අපේ හිසකෙස් ගැන අවධානය යොමු කරොත් හිසකෙස් වැවෙන ප්‍රමාණයක් තියෙනවා කොච්චර වැවුවත් ඊට වැඩිය වැවෙන්නේ නැහැ අපේ වැටේ අnder නේ දන්දර වැට කොච්චර වැව්වත් වැවෙන ප්‍රමාණයක් තුන ඊට වැඩිය වැවෙන්නේ නැහැ. ඉතින් දෙකම එකයි නේද? අන්දර වැට සැරෙන් සැරේ සැරෙන් සැරේ කපන්න කියලා පුතාට කියන්න ඕනේ. ආන්ද වැවිලා වැඩි කපන්න. නේද? නවත්තන්න බෑ. ඒක මම නේද දරුවට කියන්න ඕනේ ගිහින් කොණ්ඩෙත් කපාගෙන්න. සැරෙන් සැරේ කොණ්ඩේ කපන්නත් ඕනේ. නේද? සැරෙන් සැරේ අන්දර වැට කපන්නත් ඕනේ. බලාගෙන ගියාම ඔක්කොම එකයි. නේද? ළමයාට කියන්න පුළුවන්ද අඟල් දෙකක දෙකකින් නවත්තනවා ඔය කොණ්ඩේ? නේද අපිට පුළුවන් ද කොණ්ඩෙට කියන්න අඟල් දෙකකින් නවතින්න? නේද? බෑ. ඒ වගේ මේවා වැවෙන දේවල්. ඉතින් අන්න එහෙම තමන්ගේ ශරීරය ගැන, අනුන්ගේ ශරීර ගැන, තමන්ගේ සිත ගැන, අනුන්ගේ හිත ගැන මේ සිද්ධ වෙන වැඩපිළිවෙල ගැන මට අයිතියක් නැතුවම සිද්ධ වෙනවාය කියන හැඟීම ජනිත වෙන විදිහට මේ කමටහන වර්ධනය කරගෙන දැඩි උත්සාහයක් ගන්න බලන්න නිවසේ ජීවත් වෙනකොට අනිත් අයගේ සිතුවිලි දිහා එයාට අයිති නැති වැඩපිළිවෙලක් බව තේරි තේරි තේරි තේරි ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න. නැන්දම්ම දිහා හරි ප්‍රමාණිකුලව බලන්න පුළුවන් එතකොට. දේලි දිහාත් හරීම නේද නිවැරදිව බලන්න පුළුවන් එතකොට. පැහැදිලිවම නම් පුළුවන් වෙන්න ඕනේ ඒක. හරි. පැහැදිලිවම පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඉතින් ආය ආය එහෙම බෑ. ඔය අනිත් අයට ලේල්ල අපේ ලේලි දිහා එහෙම බලන්න බෑ. නේද? එයාගේ හැටි මන් දන්නේ නැද්ද කියලා එහෙම බෑ නේද? හ්ම් ඒ මොකද ධර්මය තුලින් අපි හික්මනවා නම් පැහැදිලිවම ප්‍රායෝගික ජීවිතේ ඊ타ත්ම නිවැරදි සිතුවිලි Tamange තුල උපදින්න ඕනමයි. උපදින්න ඕනමයි. ඒ සිතුවිල්ලෙන් සති තුනක් ජීවත් වෙන්න ඒ සිතුවිල්ල උත්පාදනය කරගන්න උත්සාහ කරන්න ඒ කරලා වෙනස අත්විඳින්න කොච්චර සැනසිරිදායකව ඉන්න පුළුවන්ද කියලා වෙනස අත්විඳින්න හරිද ඉතින් අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම් හොඳට මහන්සි වෙලා හොඳට මහන්සි වෙලා හරි හම්බ කරගත් ඇත්තෝ රාජභෝජන අරගෙන ඇවිල්ලා හොඳට වළඳනවා නේද කැමති කැමති භෝජන අරන් ඇවිල්ලා වළඳලා ඒවැ රස විඳිනවා හොඳට හරිය මහන්සියෙන් හම්බ කරගත්ත අය මහන්සියෙන් හම්බ කරගත්ත නැති අය රාජභෝජන මෙහෙමලු කියලා නේද? වළඳන්නේ නැතුව ඒවා ගැන කතා කර කර ඉන්නවා. ඒ වගේ හුඟක් මහන්සි වෙලා නිවැරදි සිතුවිලි ඇති කරගත් අය රහසේ රහසේ ඒ සිතුවිල්ලේ රසය විඳින්මින් ඉන්නවා. කුසල සිතුවිලි වර්ධනය කරගත් අය මේ ලෝකය රහසේ මේ ලෝකය දකිමින් ලෝකය අහමින් සුවදායක ජීවත් වෙනවා. ලෝකයේම කැරකි කැරකි සුවදායක ජීවත් වෙනවා. ඒ සිතුවිලි වළඳ කරමින් කුසල සිතුවිලි. ඒ කුසල සිතුවිලි මහන්සියලා වර්ධනය නොකරගත් ඇත්තෝ අර කට්ටිය මෙහෙමලු සෝවාන් පුද්ගලයෝ මෙහෙමලු නේද රහතන් වහන්සේලා මෙහෙමලු නේද කියලා රාජ රාජභෝජන ගැන කතා කර කර ඉන්නවා වාගේ ඉතින් කතා කර කර ඉන්නේ එහෙනම් මොකද කරන්න ඕන මහන්සි වෙලා පොහොසත් කෙනෙක් බවට පත් වෙන්න ඕන ආර්ය විනේයි පොහොසත් කියන්නේ කාටද ශ්‍රද්ධා හිවි වීරය සද්දා හිරි ඔතප් වීරය ප්‍රඥා කියන ගුණාංගයන් Tamange හිත් තුළ වැඩෙනවා නම් ආන් එයාට කියනවා ආර්ය විනේ පොහසත් අය කියලා. ඉතින් පොහසත් වෙලා ඒ පොහසත්කමෙන් ලැබිය හැකි මහා වින්දනය විඳින්ද Taman ගොඩාක් මහන්සිලා හරි හම්බ කරගන්න ඕනේ. එහෙම නැතුව ඔහේ කම්මැලිකමට භාවනා ආදිය කරන්නේ නැතුව හිත කම්මැලි කරගෙන වැටිච්ච තැන වැටි වැටි හිටියොත් හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් ඒක හොඳට මතක තියාගෙන උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ, වීරයෙන් කටයුතු කරන්න ඕනේ අද දවසේ. බොහොම සද්ධා <clears throat> සම්පන්නව තමන්ගේ සිත කය වචනේ වෙහෙසලා මේ ස්ථානයට පැමිණිලා උදෑසන ඉඳන් ධර්ම ශ්‍රවණය කරලා මේ රැඳිලා ඉන්න අයට අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ ජීවිතයේදීම උතුම් ධර්මාභෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.